සෝ බරතනස්කාර මහානාමයෙන් මම කපිලාන්තට කතා කරන්නේ අනපානාන්ත කරනවා කියන කොටස් විතරන තරම් ඉදිරිපත්කල අදෝසාන වාසකේවාන මුලිය ඉදිරිපත් සෝ බරතනස්කාර මහානාමයෙන් මම කාලින් බලන මාතනාහස කියන කොටස් දෙකක් පස්සෙ දැක්වෙනවා ඔබ රාම සමිස්න කියන කොටස් දෙකක් උපදයාකාරව නැසස් කරන මහාය පරස්පරයෙන් සම්පූර්ණකාරය අපදාන බදනාකාරය දුරවන බදන සංස්කෘතික වේදනා කියන තුන උත්පත්තිය දැක්වීමක් දැක්වේ තිබෙනවා දෙවන ගුණතුල අපකාරයෙන් නැසන නියම පරිවාරක සම්බන්ධ දැක්වෙන මේක පස්සක් නෑ මතකයේ ලෝකයේ දෙයක් ප්‍රකාශ කළා. ආහාර දීගෙන කතා කරනවා ඒක බලට ගන්න බලනවා. ඒකම තමයි කතා කරන්නේ මොකද පස්සේ අනාසී කියන්නේ ඒකත් ඒ වගේම බලවන්නේ කියන මොනවා සම්මත කරන කියන සංස්කාරවල කොටස් තමයි ආහාර දීලා සිදුවන්නේ. අර පාපක පෙරේ දහතුන සිදුවන කිව්ව කතාව අපි කතා කරන ධර්ම දේශනා කරනකොට නමුත් අපි හිතන ගමන සත්‍යයේ සිදුවන මේ සරණාපන්න සංගතයෙන් බලන කතාවේ තියෙන අනුකූලම මේ ආහාර මොහොතේ සිදුවන බව. ඒ වෙනස පිළිබඳව කරන ලොකුතර තියෙන ආශෝභාවය. ඒ වගේම කොමන අපේ බණලමන ආශාව සංස්කාරයන් සම්මාන කරනවා දැක්ක ඒ හඳුනා ගන්න කියනවා අපේ සිිත තුළ තියෙන සාමාන්‍යම කම්මෝෂියලට පරිණාමය අවබෝධ කරගන්න තියෙනවා. අපේ ධම්මගමන සිවිදන සම්මුතිය සඳහන් කතා කරනවා. දැක්කේම ලෝකේන පරතරකයන් නිස්සාරණ මොනවා ඒ සාමාන්‍යක යස්සලමන අපේ ධම්මගමන හරියට පිළිගන්නවා. අනුකූලතාවක් ලැබෙන සම්පූර්ණ සාකච්ඡාවක් තියෙනවා මේ බාහිර කොටස් තමයි. උදාහරණයක් විදිහට සත්‍යවත් කොටස් මේ මාස්කෝගේ සායන වලස්කවන ඒ මාස්කෝගේ තෝරගෙන මොනවාද පසුවෙලා බාහිර කොටස්. ඒ මාස්කෝගේ අපි අපරාධ කරන උත්සාහයෙන් කුකුරාමසේ උපසතුපතියක් තිබෙනවා කියලා කතා කරනවා. පිටිගත කොටසක් තමයි තියෙනවා ප්‍රතිමාවක් තිබෙනවා දැක්කේ කවදාවත් නැතිව ඒක දැක්මක් කොටසක් තිබෙනවා ඒක පොඩි දෙයක් තියෙනවා ඉතින් ඒක තමයි තිබෙනවා දැක්කේ මේ දෙක බදාගෙන අවස්ථාවක් තියෙනවා පාස්නා පාස්නා මේ මොනවද හිතන්නේ තමයි වාහනේ වස්තුවේ අපි ගණන් ගන්නවා නේද හතර නිසා අපේ සම්මේලනයේ තියෙන මේ භාග කොටස මේකට වෙනවා ඒවම අපේ පරිවර්තනයේ තියෙන පැතිරලාගේ පාතකට ඒ මනෝමය භාෂක දුස්තරා වෙනකොට වෙනස්ස ඒවා මනෝමය මනෝවන්නට බෑ. එනිසා ලෝකතක විශේෂම ආකාරයෙන් මුසුකරපෑම් ලැබෙන බහතමනි පාරාමාවස්කත්වා සංකතක සලෝචනකට දේවාන් භාෂක පාස්නාත්මක තියෙන නම අපස්මන ආකාරයට පරිවර්තන සමාජයකට වෙනස්කම් අපේ ප්‍රාණයට බලනවා උපරම කරගෙන තියෙන කොටස් දෙකම නෝනා කොට බලනවා කරන කොටස් දෙක බලනවා කරනවා දාසලම් බලනට වඩා අත්ථෝ ආස්තෝ

සිත විනාශ කරන්නේ නැතිව ආහාර කියන මොකක්වත් ආහාර. ඒවත් සාමාන්‍ය මහබලව දක්වාම ධනසෝම ලබන ආහාරය ලෙසයි මොකක්ම ආහාර කියන්නේ. සතර ආහාර කියන දේවාපස්සේ වාටපස්සේ ආහාර දීන වේවාට පස්සේ සත්‍යසෝතන පස්සේ කියලා කියනවා. කොටසකට අතුනාවක් හදවලා. සතරාහාර කියන කුටේ කියන මොකදමක් ගන්නවා ඒකත් කියන මොකදමක් ගන්නවා ආපස්නාත්ම සෝතන ආදලන ආසන්න බන්දරේ ආදී සුඛ සම්පන්න බදිනකුලේ මනෝහාර ධනසම බව ආහාර ගන්න කියන ලබන ලබන

ඒ බහකටපත් ඒකවත් හරියන ගණන වල බලන්නේ නැහැ. ඉස්සර තියෙන කාරණා දෙක අවධානය යොමු කරලා බලන්න. මනාව කොහොම කරගන්නවද ආත්මකමන වැඩි කරගන්න කියලා අවබෝධය ඉස්සරහ යනවා. මුලින්ම පටන් ගන්න දහස් ලක්ෂණ ගණන් ලක්ෂ. ඒ සඳහන් වෙනවා අපේ මාතෘකාවට කරන සංකල්පය

සම්මන්නේ මේ භාෂක වස්තු භාෂක වස්තු තමයි අපේ සමාජයේ මේ අහඳුනා ගන්නවා මේ හඳුන්වන්නේ පරිබාහිර ලෝකේ ප්‍රධාන පැතිරීමයි. මොකද ලෝකයේ තියෙන සියලුම දේවල් හඳුන්වනවා සියලුම දේවල් අසබලයක් කරනවා. ලෝකේ ප්‍රධාන කාර්යයන් පවතින යම් සත්‍යක් නෙවෙයි. මේ කතාවේ ධර්මතන ප්‍රමාණය සියවන සාකාරයන් හඳුන්වනවා ගන්නවා. ඒ වගේම සත්‍යලක්ෂණ හඳුන්වන සමාය සත්‍ය වශයෙන් විද්‍යමාන වෙනවා. සත්‍යයෙන් අවබෝධ කරගන්න. දකප්පියන් දවස්නියක් සලෝතියක් නම් දෙකියවත් කවරමානකින් කවරාකාරකින් අපි ආහඳනන් දැක්කත් කියන්නේ දහතුමා ප්‍රසන්නයේ සයනා සිතුවර මාත්‍ර සමානයි. තියෙනවා මානසික බදාලා කොටස් දෙකක් හදපතක්. මේ බදාලා කාර්යය වශයෙන් දෙවියෝ තියෙනවා. හා ඒ සමස්ත පරිවර්තන කොටස. අපේ දැන් සාධනයක් මේ සාධනය කරන සත්‍යය ගැන තමයි කොටස්. ඒක තමයි කරනවා කියන ආනාපාන භාවනාවට බලවත් බලපෑමක්. ඒ ආනාපාන වේදනා සම්මත භාවකට මේ සිරුරමත් ලෙසම සැකලියාගේ භාවකට මේ සිරුරේ දැන් වාරණලා සිටිනවා වචනයෙන් පොළොවට සම්බන්ධව පොළොවට කටවියාදී වෙනස් ප්‍රකාශ. අපේ ආරම්භයේදී මේක කරන්නේ සත්‍යයෙන් මුලින්ම කරලා ආවලා නේද මේ සත්‍යය. ඒ සත්‍යය මේ සංකල්පනේ ඒකකට පස්සෙන් වෙන සුභ කරනවා මනසාවේ අසවායනයේ සිටින මෙතේ පුරුෂයන් මන්දරේ සිටින ආසනය බහත කොටසා. මේ ආසනයේ පුරුෂ සම්බන්ධයෙන් තිබෙන සම්බරද්ධාපනාස්ත්‍රය සිටින මනස්කාන්තයේ සත්‍යකම ආදී සියලුම සත්‍යයන් ධර්මාත්‍රය සත්‍යයන් දීප කොටස් මාත්‍රය සමානකම නමයි කොළොමක මනසා දීලා සිහිකාරකම දෙවියන්ගේ දස්කන ආදී සියලුම සත්‍යයන් ආදී පහසෝ වෙනවා සිතන ප්‍රතිමරණ දෙකක ලෝකයේ ඇතිවෙනවා. මේක බඳිර කතාව. ඒක පවතින සාලෝකයේ පවතින අපිට ඇතිවෙන විදිය ලෝකයේ ඇතිවෙනවා. ඒක කියන එක මොනවා කියන නැතිවෙන. උපහාසයි අස්සයි අස්සයි මම දැන් අසන්නට තමයි සිතේ තියෙනවා. අනිත් කෙනෙක් මොකක්ද වෙන්නේ ඔබ නැති නම් තවසනා කියනවා. ඒකයි අනිත්‍යය අනිත්‍යය එන ආත්ම කරගන්නට මොනවද කියන්නේ? ආත්මය ප්‍රශ්නා මහා ප්‍රශ්නා ආකාරය සියල්ලම සමානව වෙනස් වෙන වෙනස් වෙන ආකාරයෙන් මනසේ රූපකප. මොනවද ප්‍රශ්න මෙතන මෙතන ආයතන ප්‍රාණයක් පාස්නාන දෙහිතරයේ වෙනස් වෙන ආකාරයකට පත්වනවා. ආනමකට පසු දසවන සමාන සමාන පාස්නා දෙහිතරයේ වෙනස් වෙන ආකාරයකට පත්වනවා. සත්‍ය ලෝකයකට පත් වෙන සබා බලයන් කරා අතුරුදෙන එක. සවස්තනක් වෙනවා. ඒ ලක්ෂණ වෙනස් වෙනස් වෙනස් වෙනවා. සවස්තරයෙන් වෙනස් වෙනවා වූ සතුනාහාර නැතිවහාර කිසිම සිස්වන්න පුළුවන්. මේ අපදාන දැනගන්න ආකාරය මිනිස්සු මොහොතින් මොහොතින් වෙනස් වෙන වෙනස් වෙන පොළොවට සාප කරන පොළොවේ මහත්කම තමයි තියෙනවා. වන්දන ආහාර තුන ශරීරයේ කොටස් නෙමෙයි තියෙනවා. මේ බාහිර දහතෝනේ පදන ශරීරයේ දෝෂ කොටස් වල ස්වરૂපයක් තිබෙනවා. ඉතින් ආහාර මොන වුණත් ඒ දීප කොටයි. ඒක තමයි පවතින. මොනකමකට සමස්තය පාසා වෙනස් වෙන විට අලුතෙන් ආසින් නියෝජන සම්බන්ධ හෝ ඒක ඒවාගේ සමවල හෝ ඒක වඩා වැඩිමන හෝ ඒක වඩා අනුමත හෝ ඒක කොටස් තියෙනවා. ඒක තමයි කරේ මොනවද කියන්නේ. ඒ වගේම සමාන වේදකටත් තියෙනකොට තමයි කර්මයක් වශයෙන් මනසක් වශයෙන් ධම්මයක් වශයෙන් දැක්කේ. මේකකට මාර්ගය මනාවෙන් දෙකකට තියෙන ගාමෙන් භාවයට පත් වෙනවා. ඒකකට සමලකාන් පදමකට මහත් වෙනවා. ඒකකට අතුරු වේගය අනුමත සිද්ධ වෙනවා. ආහාරය ලබන ආහාර අනුස්කාරය ඒ පස්න ආහාර තුලින් ශරීරය මානසික කොටස් තිබෙනවා නම් පස්න කියන මතකම ආහාර මතකම ආහාර දුක ආහාර ලක්ෂණ පසුව ඒ ආහාර දිවෙන්නේ නැත්නම් ඒක දුකක් ඇති වෙනවා සමාජීක වරණය පාසලේ වන රෝග, අස්පාරේ වන රෝග, අදීන වන රෝග මොනකාට බඳින වෙනවා. මේ දිවිවත් දුක බලමෝක්ෂ පහතරකට සිදුවන ඒවා පවිත්‍ර කරනට සිදුවන ආකාර පරිදෙහත දෙවියන්ට නිවනට සිදුවන. ආහාර පසමන දුක, නොපසමන දුක, ආහාර දස්සන දුක, නොදස්සන දුක කිසිම සීමාවක් පිළිවෙලක් සීමාවක් නැහැ. මෙතන කිසිම කෙනෙක් ආහාර ගන්න ඒකම එකක් නෑ නේද? එකක් තකුණා කියලා ආහාර නෙමෙයි ඒකත් සදාගන්න අපි මනසාන් කසන ආහාර කොටනවා නම් අපේ මනසේ තියෙන ආහාර වර්ග එක්ක තමයි ආහාරවල යන්තම් රූපකඩේ ස්තරයේ තුන තිබෙනවා ඒ රූපකඩස් තුළින් අපට මුදාන් කරන දුස්වලදී සමහර දුන්නා සිටින අයරම නෝන්දේවකට පුරාණ මාක්ෂණය සබලෝදේ සම්බන්ධන වෛස්ථාකාර දුක්ඛක සීබා නිමනට සිදුවන ඒ ආහාරවල උපදෝන මම පරිදි කියන කොටසක් තමයි සමස්ත මේ ප්‍රශ්නාවහා ප්‍රශ්නාවහා දුක ඒකේ පරිණාමය කොටස් තියෙන ඒකත් දුක. කොටස් කියන දෙකක් දුකට කියන කරන්නේ ආහාර ගැනීම කියන්නේ. ඒක ආහාර ගැනීම කියන දුකට කියන කරන්නේ මනස අපේ සපස්ත නැතිකම ඒක සාධාරණ දෙයක්. මේ බාහිර වශයෙන් ගන්න ලබන ආහාර මේ අය කිසිම කෙනෙක් මම මගේ කියලා ගන්නේ නැහැ. සංහදකමක් නෑ බාහිරකතෝලනන පතුආහාර වශයෙන් ගන්න. ඒක මම බාහිර වශයෙන් හරි දැකීමේ මතකනාවේ භාග කොටස් තමයි තමයි ආත්මයේ ආත්මය. බාහිර පොරබයත් පස්සේ ලහා වැඩිනවා. ප්‍රශ්න දාන වශයෙන් ලැබෙන පසුන වාගේ දහස් කොටක් සමතොලක් ලැබෙන නිසා මේ කාරණේ වලින් ආසාවෙන් මේ කාරණේ වාහන දහස් කොටක් තමයි නිරූපණය නිසා මේ කතා කරනවා සර්වනාත්මයි. සතුනාත්මයේ ලබන සත්‍ය වශයෙන් මහා දාතනාත්මය පමණයි. ඒක නිසා වස්සන්නේ. දැන් මාතෘකාවෙන් දැක්වෙන නම් ගන්න. මොකක්ද අපි කියන නම් ගන්නද? නැහැ. ඒවා ඉතින් ප්‍රශ්න නැහැ. මොනවා කිව්වත් නැහැ. ඒ අසුන නම් ගන්නවා නම් ආත්මය නම් ඇති වෙන නාම මාත්‍ර පමණයි සිතේ මාත්‍ර පමණයි දැන් ආනාපානසතිය වෙන කරන්නේ සෝතපට්ඨේ වරද්දාන නාමපත පිළිසෙ ඉතාමත් වැදගත් දෙයක් මේ කොටස් ගන්නට පුළුවන් ගැඹුරු සමාධියක් වෙන පස්සෙන් ස්ථානය තමයි. මම ඔබ දෙකම කරන්නේ සම්පූර්ණ සිල්ලක්ෂණ බඳු සිතට සිතට කිසිම ආරම්භයක් කරන්න ඕන සිතේ එහෙ පවතින සිතෙන් දැන් දැනෙනවා ඇති. මේ සමාධි සිතෙන් නාම කියන කොටස් ගන්න දෙකෙන් ප්‍රාර්ථනා කරනවා. මේ සමානලයක අවුරුදු වතුන් තුන ඉස්සරහට සමානලයක තමයි සාධාරණ මේ ඉස්සරහ වූ කියලා හිතෙන්න පුළුවන්. දැන් සුපහතේ හේතු සමාධියේ කියන්නේ සුපහතේ කාරණා තමයි මනස සංජීවී ප්‍රශ්නයේ සුපහතේ. ඉතින් අපේ පොතේ විස්තර වෙන මාතෘකාවක් කරන්නේ. සත්‍යය පාස්කන වන ගමන් දේවයක් අපේ නැතිව ඒ කාලේ මනසට ඒකත් කරගන්නවා. ආයෙත් හතරට දෙවන පහකට වෙනවා කරනවා ඒකත් අපේ රූපෙ ඉන්න කරනවා. එන්නේ සතේ දැනගන්න තමයි කරන්නේ. සමාදක් බැරුව දින පෙරමින් සිටින අවුරුද්දකට අඩු වයස් සීමාවේ සඳහා ලක්ෂ්‍ය ගන්නේ. මේ දිනුවා ගන්නවා සිටින බැරුව ඒ පරිදි සැලසීම සඳහන් දෙවියන් වහන්සේට පත්වන. සම්මානීය මාතෘකාව මාස්මනකමයි. බලන්නේ විශේෂ සමාජීය දේවාවන් ලබ කරන්නට පුළුවන්. සම්මානකතාවක් සිදුවෙන්නේ. සමාජීය දේවාවන් අපට ප්‍රතිපලන කොට දෙකකට තෝරපොතේ නියුතු සමානව කරනවා. ඒවා සංවේදී

අපේ අපිට ප්‍රාර්ථනා කරන්න ඕන සාමාන්‍යයෙන් මනෝ දෙන්නේ ඒකම මේ බහිත කොටස් මනෝ දෙන්නේ මනෝ මනෝ කියන කොටින්ම ආස්තන. හස්තේට මේ පරමාර්ථය කියන්නේ බාහම කලවගේ කතාවේ කොරින් ගැදෙන වැඩෙන මොකමතුන්ද මනවන්න මවතුන් ලැබෙන බාහිර පටලියාපෝකේ ගෝවාල් බඳපතන මේක අන්තක තියෙන පස්සේ පස්සෙ නම් කියන්නේ ආස්තෝබතෝ ධන ලක්ෂණ පස්සේ පස්සෙ නම් අර කලන්තෝකේ පිටේ මස්තරබතෝ ධන ලක්ෂණ පස්සේ පස්සෙ පස්සේ දක්වා යම් කෙනෙකුට කොටසක් ඇති වෙන ඒ දේ කොටසක් තමයි බාහිර කොටසක් නෙමෙයි මනෝමය අනුකරණය කරන්නේ. අබුදායකීකේ නාම රූපයන් නැත්නම් බාහිර කොටසක් තමයි. දැන් මම නැත්නම් බාහිර කොටසක් ඒ ආත්මකත්වයේ හලවූ කටත්වයේ මක්ෂතම භාවයේ පස්සෙන බාහිර වශයෙන් මතකතන වාසෝකේ ගෝවාව දහතොරේ. මෙන්න ආත්මකත්වයේ සිටේ. ඒ ඒකීකත්වයේ දක්වා වෙනම සියලුම කොටස් මනෝමය මගේ ආත්මයක් වන්නට බෑ. ඇත්තකට අයිතයි. මේ ප්‍රාණ අවස්ථාවේදී මේක කෙරෙන කාර්යයකට පස්සෙන් දීපවත් කියවන්නේ මේ දේශිය මානසිකයේ ධනභාවයට පත් වෙනවා. තමයි මාස්කදරෙන් බාටපත් වෙන අතමාන තුනක් පිටරන්නේ. අර තේකේ පස්සේ ධනපත්තේ මොනවාස්කදරෙන් පස්සේ දානවත්ීන් ආසෝ පතරේ ආසෝ දේවාලය. මොනවද කියන්නේ මාස්කදරෙන් පස්සේ. එහෙනම් මේවා මගේ මගේ ආත්මය වන්නට බෑ අනුකම්පාවෙන්. දෙක පැත්තකට කරන එකක් අනිත් පැත්තකට කරන එකක් පොළොවට පිටියට පැත්තකට කරන එකක් කරන්න පහක් අපෝන මේ සත්‍යයට සත්‍යමයි අර ධන සත්‍යයේ තිබෙන රූපකත බාහිර රූපකතක් වලින් මොනවද කියන්නේ එහෙම නම් ධන සත්‍යය කතා කරා සාකච්ඡා අධ්‍යාපනය ඒකත් මේ සත්‍යවලට ඇතිවන සියලුම ආරෝපක පදක් මනෝමය අනාත්මය සිතනවා කරනවා. ඉන්ද්‍රියන් දෙකක්ම යන්නකොට අත්පලන බුද්ධ දේශනා කරන මේ කාර්යය මොනවා කියනවා කියන ආකාරයක් පහක් තියෙනවා. මේ ශරීරය මනසේ ඉඳලා මනෝමය විතරේ තියෙනවා. පස්කොලේන බබල් ආම් පස්කොලේන. මේ පැත්තේ තමයි දැන් කියන ආකාරය බලන්නේ මේ සම්මානයේ ඉබාරකෝප රූපේ මනෝමය රූපයේ තියෙන කොටස දෙනවා. ඔබ සංදේශය වෙනස මාතෘකාවට දෙවියන්ට තරන්නේ දෙනවා වගේ හොස්නාන මේක ආපදාස්ස අනුභවය ආහාර තුනෙන් සම්බුද්ධ නාමකත් දෙකක් නාමයි. ඒක ඒ පැත්තේ ප්‍රශ්න සම්බන්ධය තමයි. බාහිර භාෂාවෙන් එන්නේ තේරුම් ගන්නකොට මේ සම්පූර්ණ බඩ දුකේ මන්නේ මනරන්නට බෑ ඒක අවශ්‍ය බාහිර භාෂාවට අනුසරණය කරනවා. මේ නාටකයේ හැදෙන තියෙන පස්සේ නාටකයේ රසකතාවක් දෙනවා. ඒක මේ පොතේ නේද? දැන් දිනවා දිනන කොට තියෙන ලෝකයේ සමාන කොට දෙනා දෙයක් නෙවෙයි. අර නාටක පහකට පෙර පිළිම තාක්ෂයේ මේ තාක්ෂයේ දෝරණය බාහිර වශයෙන් දක්වන කොටස් තමයි මම දන්නා ආකාර තුළින්. එහෙනම් මේ තාක්ෂයේ මම නේද මේ තාක්ෂයේ ඒකයි සංකල්ප කරන ආකාරයට පස් වෙනවා. උපකරණ උපකරණ තිබුණ කාරණේ ශ්‍රීමන් කරන තාක්ෂණය තාක්ෂණය මත දැනගන්න ලැබෙන දැනගන්න ලැබෙන අපි දැක්ම ලැබෙන සිහිගමන අවබෝධයෙන් පරතරයෙන් ආකාර බහකට පස් උපදෙන කාලයේදී මොකක්ද මේ අලුතෙන් සමීපයේ අතර වන්දන කටයුතු මේ කියන වෙනස්කම් බාහිර බහතේ නැතිතේ දෙයක් මගේ වන්නට බැරිලා උසාවන්න තෝරන එනවා ඒක ගැන කරන දේ කොහොමද මම මේ මගේ තාක්ෂණය මානව බහකට කරනට දෙනවා සංකල්ප පරිසරය බාහිර බහතේ අර බාහිර පැත්තට පස්සෙන් බාහිර වස්තුන් ගන්නවා නේද ආහාර කොටස් කියන්නේ. එහෙනම් මේ කෝෂයේ මනෝමය සම්බන්ධවන්නට බල අවුරුදු 5යි 10යි අතර පවතින කෝෂය. අනුකරණ සිටින එකත් තමයි මනෝමය මනෝමය විදිය. අනේ බහාය අවුරුදු 10යි 10යි 10යි 10යි කියන කොට පවතින සමන් දුක්ඛ බවක් පස්සේ කලින් නැතිවෙන දේ කොටස් ඇති වෙන ආකාරයෙන් වේවා. මේවා නඩුවන සම්මත අපහන් කරනවා. ඒ සම්මානව බහතුනේ සම්භාවයෙන්. බාහිරික ආයු බහමත නිසලක් කරන සාධුක කොටස් නිකුතුවන්නේ ඉස්ලාමන කරනවා. බාහිරික බහතුනේ නිකුත් නමනවා කියන්නේ තමයි. ඒක අනාත්මය කියන එක තමයි. සම්මා උපේක්ෂාය සෝතකතන ලක්ෂිතපහතමා ඒ දුක්ඛයේ පක්ෂයේ මොනසාරියෙන් පස්සේ ආයේ මුස්තේකිත සිදුන පරිරෝ මොනෝර යහිම ඒ වගේම අනිත්‍යය කියන පරිබාහිර භාවය වෙන එහෙම නෙවෙයි දැන් පවතිනව මොනවා නම් නමද නමියද සෝදාසිත නායකයන් වහන්සේ බලන්නේ තමයි මතන්නස් කියන නෝදක කොටස් තමයි කරන්න තියෙන්නේ. මම කියන්නේ මේ සාමාජික සිතේ මතක් සදානම් විනාශය වේක. ඒවා නිවනක් බෑ. ඒ අදහස දැනගන්න පුළුවන්. මොන විශ්වයට කියන නැත්නම් සෝතයෙන් පස්සෝ සියලුම සත්‍යන රූපකත් මේකත්න්ට මූලන්නට බෑ ඒවා අනාත්ම වේ පහතුමා ප්‍රධාන සියලුම සත්‍යෝ අනාත්මයි බව දේශනා මේ මාතෘකාවට මුලපත් කරනවා. මේ විස්තර සමෝපිනේ ඉතිපන්ත දැන් හිටලා උපමත පවතින ආකාරය දක්වන. හිත මතන දාස්තාවය. ඉස්සර එක්ම පවතින හිත මතන තියෙන අවබෝධය ඇතිවන විට සුස්ලා මුතුමගේ සිතකමක් ඒ කරන්නට ඕන. ඒකේ නෝවාන් සුස්ලා යකතේ කරන්නේ. දැන් සිතකමයි. මේ සිතක් මුතුමගේ සිතින් ඒකම කරන සුබතාන් සිතින්. දැන් මේ තමයි මේ බොහෝ සුස්ලා බලනවා. මොකක්වත් නැති සත්‍යයක් වල අත්දැකීමක් මම බලන්න ලැබුණා මේක තමයි කරන්නේ සුඛායන කරන්නේ කියලා කිසිම කාරණාවක් අපේ මතය කියන්නට බැරි තත්ත්වයක් ලබනවා. සම්මාස්කාරක සමාධියක් ඇති වෙනවා. අනුවටම සත්‍යයන් කරනවා. දෙවියන් වහන්සේ දෙපොත් සූත්‍රය වෙනවා. සීතලක නියම දෙපොත්. සීතලයෙන් නේද? මේක සංකප්ප ගන්නවා. මේ වගේ මේ බන්නේ අන්තිමට ප්‍රශ්නයක් නැත සමාජය සිතින් ඈත් වෙනවා. සුඛ ධර්මයේ විදිය. මේක තමයි කියන්නේ සුඛය. ඒ සුඛයෙන් කඩලාසියෙන් කඩලාසියෙන් කඩලාසියෙන් කරන ඕනෑම ප්‍රබෝධයක දක්වන කටකපා කරනවා. ආනිසංසය. අන්තිම දෙනා සුඛ වෙනවා සංස්කාර ධර්මයක් මේකත් කරන කල නාමයෙන් හොරුදකලා. මෙන්න මේ මනෝමය දෙයෙන් නිර්වාණය සිදුවේ. පරිණාමය කරනවා. මොනවාද කොහොමද කියන්නේ? සාමයේ අවබෝධය. මනෝමය මනසේ මනෝමය කරනවා. මනෝමය කරනවා. නාමයෙන් කතා කරන්න තියෙනවා අපිට කතා කරන්න තියෙනවා කාලෙම ප්‍රමාණ නෙමෙයි. ඒකේ ප්‍රමාණය. අප මේ දක්වා අපහාස කරන සාමාන්‍ය කෙනෙක් සත්‍යපිළිබඳ කාරණා උදා බඩගස්න නෝදේ. ඒ කියන පද්ධතිය ක්‍රියාත්මක කරන ලබන නෝදේ. පරිණාමයේ සියලුම ඇතුළේ තියෙන වෙනත් කුඹුරන් පරිපාලනය කරන ලබන පරිපාලන අධ්‍යක්ෂණය මේ මොළයේ ප්‍රඥා මොළයේ කියන්නේ වෙන හරි අවබෝධයක් ඇතිවෙනවා අපට මේ ශරීරයේ කුඹුරේ මේ කුරාණයේ සිටින සිතන සුවා කරන පොතේ නැති ආකාරයේ මේ දැනීම මේක අනුමත බව පැහැදිලිව දක්වනවා එනිසා මොළේ ගැන කරකවන අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. මොළේ කොටස් වල දැක්වෙන සුදාමලයේ මහමලයේ කියලා දෙකක් අතර කොටස් දෙකම මේ මාතෘකාව නම් කරන කෙනෙක් අපි වෙනවා. සුදාමලයේ පසුපසුව පවතින දෙකම වෙන කොටස් අතර දෙකමලයේ සම්බන්ධ වෙනවා. මේ මොළේ දෙන්නේ It's not necessarily more faithful. මේ මාසිකට වැඩි කෙනෙකුට තියෙනවා අතන දුරු කරන අනිපාත සුදු පාට මිස්කෝ පාටකේ තියෙනවා. හරියට ඒ සරපාලේ කොන්ෆරන්ස් එකකට ගොඩාගෙන යනවා. ඒගොල්ලෝ හඳුනාගත්ත පස්සේ ඉතින් ඒක ප්‍රයෝගයක්. ඒක මොකක්ද? අන්න ඒ වගේ තත්ත්වයන් මොලේ පතනකොට තියෙනවා. මේ මොලේ මොනකට ප්‍රශ්නකට කරනවා පහලකටක් තියෙනවා. මේ පහලකට කොහොමද කරන්නේ? සමහරකෝ වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පාලනය කරනවා. අපේ දැනගන්න බලන්න මේක තමයි මේ ඉතින් කොච්චර දුරට දෙකක් කොල්කන අරකට ගන්න සුදුසු අදහසින් දැක්ම කරන දේවල් සමාජ කේතනම නාදී වශයෙන් කියන්නේ වශයෙන් සුදුන කර්මයේ උත්සාහය දැක්වීම වශයෙන් කරනවා කියන දේ තමයි. ඒක තමයි

පුතන්නට පුළුවන් වන්නේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වන්නේ සම්පූර්ණ දෙනවට පුළුවන්. මොනවාද පුතන්නට මගේ ආත්මය පුතන්න මනස කරනවා කියලා. කුසල මනින් කියලා. නමුත් මේ මොන ක්‍රියාවලිය තුළින් කුදේ ලාංකික ක්‍රියාවලියක් තමයි කුසල ආලෝකයක් පහළවෙන්නේ. හරියට ආන්දමක් කතා කරන කෙනෙක් අතවා යකහන්න කරන ගැටිය තහනම් කරසන්න මොකදේ කරසන්න මුක්ති හක්තියෙන් කරනවා ඒක ඉබේ කියනවා අන්න මුක්තියම මේ මොකද කියන කර්ම කොටස් වලට ඔක්කොම වාරණය නිදානමය විරාට පස්සේ ඒක පොත්වල තියෙනවා අත්ත ආවලක් තියෙනවා නිරාමයේ තියෙන කල්ද සම්හාරවල බලපාතන අනුපාත සම්හාර කොටස් වන සුදු පාස්කෝ අදසාක කොටස් කරලා වාසය කියන්නේ. අදසාක කොටස් කරලා වාසය කියන්නේ. ඒකේ කොලාට කියන මාතෘකාවක් නෑ. මේ මේ අදසාක කොටස් කොටසාක කොටස් කරන බයකට ඒ කොටස කොටුනා මට නෝනවා කියලා කිව්වා. මේ නෝනවා කොටස් ලක්ෂ විස්තර කරන්නේ. දස ලක්ෂ විස්තර කරනවා කියලා කියනවා. ඒක ඒක තමයි තමයි. මෙන්න අපි කොහොමද ගණන් ගන්නේ? ලක්ෂයකට එකක් සාමාන්‍යයෙන් කොටසක් තමයි. මොකද කියනවා? ඒකනක ගැටෙන කොටස් වලින් අපේ ප්‍රවේදන බලය සාමාන්‍ය කොටසක් තමයි සියලුම කොටස් අත්දැකීම එකපාරටම. මේ මොන මොන කොටසක පානද ලැබුණාට පස්සේ අපේ පසුතල අත්දැකීම් සහ අපගේ මතක සටහන මත මේක ආකාර තීරණය ගන්න ඒ විදිහට කටයුතු කරන්නේ කටයුතු කරනවා කටයුතු කරන හොඳ නැහැ මම විශ්වාස කරනවා මම මේකට කියනවා ඒ වරකලන් කෝටි සුබෝධයක් කියනවා අනිත් මොලේට නිසා මම තමයි හොඳට අදවසම මතක නෝලේ කියන අනිත් මතක ගන්න නෝලේ කියන්නේ යම්කිසි විදියකින් මේ කාය කොටසට තෝරන නිදාගන්නේ ගන්න අතරුදුව අපට අසන්නට බෑ මේ කාය කොටසට ගන්න මේ සත්‍යය දෙකක් අතර වෙනස් ඒක අධිකන්න බලන්න බාහම සම්මුතියේ අවස්ථාවදී මේ මොන කොටස් වලින් මතුවෙන නිදාගන්නේ අස්තිකේ නිසා කෙනෙකුට හිතන්න බෑ පස්සට පටන් ගන්නවා මේ වේදනාවේ මොනවායි පහත් සම්මත අතරවත් මොදල් සාය සුවමනේ ඒ වේදනාවේ සිතායේ නෝනා. ඊට පස්සේ ඒ සංගමන ප්‍රාප්තන කාර්යයකට කියන්න තමයි බැරි. මේ සංගමන ආත්ම ප්‍රාණ කරන මොනවා කරන කියලා අවබෝධ වෙනකන් වටිනා ඉස්සෙල්ලා ඒ තමයි මම ඉස්සරහ කරන්න බලන්නේ. මේ නෑ කියන උත්තරනකට ප්‍රකාශනයට ලෝකවල කතා කරන නවලපත්ත ඉන්නේ නවලපත්ත කොටසට මුක්ෂබ්ද කොටසට සමහර කොටස් වල දක්වන කාරණා තුනක්. ඒක මේ කොටස් තුනෙන් තමයි අපේ කියන දසුන කරනවා. අනන්ත භාවයේ සත්‍ය ගන්න භාවයේ එවැනිම සීලමන්ත භාවයේ ගුණවත් භාවයේ මේ ආයතනක ජයග්‍රහණවල සම්බන්ධතාවය මුක්ඛන්දවල මේ විශ්වාසකට තියෙන කයරවන වටාපන ක්‍රියාකාරීත්වය මත තිබෙනවා. යම්කිසි සර්වකපස් යනුමින් රූපකෝදාස ගෝණන කවදාහොත් වදිනතාවෝ මුකුත් ප්‍රහාරයකට නැත්නම් අන්තකෝණයට වර්තකෝණයට පත්වෝ ඒ මනෝස්නාරය නැත්නම් මේ වගේ නැතිකෝණයට පත්වෙනවා. ඔබේ දක්ෂතාවය සුබපත් වෙනපත් වෙනවා. මේ සුබපත් යම් කිසි ආත්මයක් තිබෙන මානසික රෝගයක් ඇති වෙනවා. ඒ මානසික රෝගයන්ට ඒ මානව අනෙක් ප්‍රශ්න සම්බන්ධව සංවර්ධනය කරගන්නවා. අපරාධ නම් නම් ප්‍රතිපස්සන යටකොට උපදෙලම කියලා කතා කරනවා ඒකත් තියෙන තමයි මානසිකව සංකාරයේ ක්‍රියාත්මක කරන ලබන මස්තුද ක්‍රියා ඒකත් උත්සාහ ගන්න පුළුවන් ක්‍රියාත්මක කරන දෙයක් මේ මලේක තමයි ගියාට පස්සේ මේ මලේ විස්තරය ගලවනවා මානසිකව ක්‍රියාත්මක කරන නැතෝ මානසිකව කතා කරන කියන්නේ ඒ ස්මාරණය මේක පස්සේ ඒ නාමක ප්‍රශ්නවල කියනවා. ඉස්නාව තුළ ඒ නාමක ප්‍රශ්න ක්‍රියාත්මක වන ආයතනවලට පිටකට දෙනවා කියලා කියනවා කතා කරනවා. ඒ නාමක ප්‍රශ්නවල තියෙන සත්‍ය සමස්තයන් නම් නාමක ප්‍රශ්න දෙකම කරනවා නම් මොකද වෙන්නේ කියලා ප්‍රාර්ථනාකට කරනවා කියන එක තමයි. මම හිතන්නේ සිත් පහළ යන ඔක්කොම හදවත අසුර කරගෙන යනවා. මේක සත්‍ය සම්පූර්ණ කර්තකයක් නෙවෙයි. හදවත අසුර කරගෙන බලනවා බාහිරකට ධ්‍යානක සමසිත අනුවාදමත් අවස්ථාවක පවතින සිත්තාන. සියලුම ක්ලාස්වල සිත් අසුරම නෝ අසුර කරගෙන යනවා. අදුගාමී කුරියාකාරයන් පිටිනක් අපි සායෝගික වශයෙන් ගන්න කතාවක් නෙවෙයි කියන්නේ අදුගත කතාවක් කියන්නේ. අන්තර්ජාලනද මම මොනවද සාධාරණව ඉස්සන දෙන සාධාරණ ඉස්සරහම මම මොකක්ද කියන කතාවක් තමයි. අර මාකටේ තියෙන මොනකද ආසනවස්තම මේ කියන පද්ධතිය කියන සංඥාව තමයි අර්ථකථන මාකටේ තියෙන ප්‍රශ්න පොළොවේ ආසකයෙන් ධ්‍යානයට උනසෝරියක් තියෙනවා ධ්‍යානවල තියෙන ආත්මයක්. අබදානවල පොතේ තියෙනවා අස්සකිය වල බඳ තියෙනවා රටපතින සුවඳ. මේක ගමනක් හත්වලනේ ඉස්සරහට ප්‍රයත්න කරන කෙනෙක්. අපට ප්‍රතික් පිටක් තිබුණා. පිටන්න තෝරන මොනිටර ප්‍රයත්න කරනකොට ඒක ඒකට සමානව කරගන්න කිව්වා. මොනිටර් මායකට කියනවා නේද? ඒක පස්සියාන ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කොටස් වෙන නිසා අපේ විචාරක තමයි අපරාධය කියන්නේ. ඒක නම් කදම සමාජ කෙටිදහර කෙටිදහර විනාශලා තියෙනවා. අනුරාධ සම්බන්ධ විස්නාවල සම්බන්ධ කාර්ය කෙටිදෙස් තිබෙනවා. කොටස් ප්‍රතිපත්තියක් කියන්නේ අපිට උදාහරණයක් බෑ. කිච්චු කියනවා ධාතුත් සත්‍යක බෑ කියන්නේ. මම දන්නවා ඔය ඔපරේෂන් එකක් කරලා අපගේ නෑදෑයෝ හරි ඔබට කතා කරන්න පුළුවන් ලොකු නාටකය විතරක් මම ගණන් කරන්නට සාරන්නේ අර මොනේ ප්‍රශ්නයක් කොට ඒ කාටද වරිණාක කතා කරන්න පුළුවන් එකම පුළුවන් කතා කරන්න පුළුවන් අත්තයි ගහන්නේ කොහොමද කියලා විචාරණ සහදින අනේ විචාරණයට ගහන්නේ මාතෘකාවක් තියාගෙන මාතෘකාවක් නිසා මොනවාක්වා මේ පිටුසිය වායය ධාතුවට අමතරව ඉතා වැඩිමත් ධර්මයක් තමයි මනෝමලින් පාලනය කරන මනස්නා ශබ්දය. අපසුපනා සුපනා සුපනා මේ ආත්මය සුපනා කියන වගේ මෙලෙසින් මොකද නිරෝධය කරන සැලෙන ක්‍රියාවලියක් කෙරෙහි දැක්වෙන ආවේගයක් නෙවෙයි. අපට ඕන විදිහට කතා කරන ධර්මයක් නෙවෙයි. ඒක තමයි දෙකක්. අප ක්‍රියා කරන මනෝ ආත්මය කටයුතු කරනවා කියලා කිව්වට ඒක මනෝ ක්‍රියාකාරීත්වය මත සම්බන්ධයක් දුක්ඛස්තුත බලයක් ආත්මය තමයි. මේ සාධනය පුදාමනේ සම්බන්ධ වෙනවා හොඳම රූපය හදාගන්න සුසමානක. මේකත් දැන් තේරුණා සම්මත කරගන්නවා ඒක තමයි අනුබද්ධතාව ගන්න කියලා කියනවා උපකාරය කරන අවශ්‍යතාවයයි කියලා ගන්නවා. අපට වාදිත වේදනාවක් දැනෙනවා දැනෙන්නේ මෙන්න මේ පරිලක්ෂණ ධාතිය තුළ තියෙන ස්නායු පද්ධතිය කියලා නිසා. මේ වේදනාව මනමන්නේ ආත්මය නම් වේදනාව නිවනන්නේ ආත්මය මෙන්න මේ වේදනාව නැති කරන ඒ දෙලෙදින දීප්තකට මේකත් දීප බලන්න අර වේදනාව මේ ප්‍රාඥය නැති කරනවා. මේ මුලින්ම මොකද නිල වැඩ කරන්නේ ඒකාවේ බලයේ තියෙන කර්මස් කියන කොටසට. අපේ මේ චිත්ත ආනිදාට පස්සේ ජීවිත කරන්නේ කටයුතු කරනවා. ඉන්වෙස්ට්මන්ට් කරනවා කියන්නේ. මේ ඔක්කොම කටයන්නේ ආයෙත් කරපත්තම උත්තරන්නේ සයිකල් කරනවා කියන සංකල්පයක් කියන කොටසේ තියෙන උත්සාහකම් කියන ආරෝණක. අපි මුදාගෙන සිටිනවා අවදි සිටිනවා. මුදාගෙන සිටිනවා ඒ පරිණ මුකතාවන කියන කොටසේ තියෙන එක්තරා ආකාරයකට සම්බන්ධයි. දේශනා පද්ධතිය කියන්නේ මොනතරම් දැනෙනට දේශනා පද්ධතිය ඒකකයි කියන්නේ බොහෝ මුතරයි. අවදි කරගන්නකොට පරස්පර නිරෝධයකට අනුපත්තින කියන ඒ පරිණ ස්වභාවය කියන ස්නායකෝ අපි හිතනවා නම් එයා මොනවා කරනවා කියලා සත්‍ය වශයෙන් මොකද සිදුවන්නේ කියලා. මොකද කියන්නේ දෙක හරියට බලපෑම ආත්ම සංයාවක හිතින්මද තැනක් නැතුවන. මොනේ පසුකසන කොටසේ යකතරේ මොකද බලනවා කොටසක් අපේ සිහි වලින් සංසප්ත කියන කොටස. මොනවා මොකදක පූජනය කියන කොටස අපේ පසුබිය අත්දැකීම් අත්දැකීම් ඔබට සමානවට පසුබිය ආත්මවල මතර කතාවන් පාවති සක්කෝ ගන්නට පුළුවන්. ඔය හිතනක තියෙන සක්කෝලදී මම දැනගන්න කොහොමද කියලා කියන්නේ. හරි වටිනාකමයි. මම ඒක තමයි සත්‍යයේ ආකාරය දැනගැනීමට මතක කතාව ආරම්භ කරගන්නට හැකියාව අත්විඳින්න ඕනෑමකෝ ඒකත් කියාගන්න පුළුවන්. අපේ සාර්ථක ක්‍රියා නිරෝධිය ක්‍රියාත්මක වන්නේ, සෙමිනෝ ක්‍රියාත්මක වන්නේ, සත්‍යමය මූලික කාරණා කොටස් දෙන්නේ. ශරීරය කියලා කොටස් තියෙනවා නම් ඒ දන්නේ සියල්ලම මොළයේ සම්පායන කරනවා. මත අමතරව තාමවත් ග්‍රන්ථියක් තියෙනවා මේ සිතිවිලි ග්‍රන්ථියේ. හරියටම මේ අස්බම දෙකමදී අපි කියන්නේ නේද ඇතුළත ඇතුළත. නාලේ ඉඳලා පළපත්තකට අමල්කට තුන ඉනවාට නැවත ඉවත් කරන තුරු ඉනිවල් දෙක එකතු වෙන තමයි මේ සිතිවිලි ග්‍රන්ථිය පරසම් වෙන්නේ. ඉතාලම කියනවා සෝත ගන්න කියනවා මම ශරීරයේ ක්ලාරියම හදාතාව කියන රෝෂියා රෝෂන් බලන කොමන මත සායව දැකීම ගැන හොඳට කියනවා දැන් කියලා කියනවා තමයි මම ඒක නැති දැනතු මේ ගන්න එක්ක පරිපාලනය කරන්නේ මම මේ සුඛය පිළිබඳව කියනවා ඒකද මනසට පරිණාම ගන්න කියලා කරපත් කරන සාහසියනවා ලෝක උද්දිතාවය කරන විට ක්‍රියාත්මක වන සංවරකත්වය. පයින් ගන්න පුළුවන් කොට. මොනවා නිදාගෙන සිටින දැනුත් පරිලෝල මොළේ පරිලෝල ලක්ෂණ ගොඩක් ප්‍රතිපාලිතේ ගන්න අනිත්‍ය වස්තුවන දාගමු. මේ මොළේ සැලකන අවබෝධයක් නැති ක්‍රියාත්මක වීම ගැන අවබෝධයක් ඇති වෙන විට අපේ ශරීරයේ තුළ මේ විද්‍යාව කරනවා කියන්නේ සුදුසුකමද මේ අසත්‍ය රටන ආශ්‍රයයෙන් කරන ගාන්ධිය ඒක නැත්නම් ගාන්ධික කියලා ගන්න තියෙන බව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ඒක කරගන්න නම් පුළුවන් වචන දෙකක් පාටකලෝ මේ මොලේ කොටස් අල්ලාගෙන සමාධිය කරන්නට පුළුවන් ඒකත් මොනවාක් කරනවා අපේ සමාධිය වඩන්නට පුළුවන් කියලා තියෙනවා සුත්තම අල්ලාගෙන සුත්තම ගමනය කරගන්න සිත ධර්මයේ කරන සිත ධර්මයේ කරන සම්මදේශ බලන උත්සාහ කිරීමක් තමයි බෞද්ධ ආගමේ භාවනාවයි. මේ වලකීමකට තියෙන ශරීරයේ දුකකටත් කල්ලාගෙන සිත බලන සිත සම්මාදියාවට කරන භාවනාවක්. ඒක හිත අල්ලාගෙන සිටින සිතම අල්ලාගෙන සිත බලන කරන ක්‍රමයට වඩා විකාමත්ම පහසුයි. ඒ සත්‍ය ගැන සාහිත්‍ය කියන දේ කියලා මම කියනවා මම ඒක පොඩ්ඩක් කල්ලා කරන භාවනාවක්. අපි මේ අය එවැනි උත්සාහන කරනකොට යොමු කරන ඒකෙන් නිවන මත කරලා තියෙන සඳහා සංසාරෝත්ම නිසා අපිට තේරෙන මොනලේ ප්‍රශ්නවලා කරනවා මොකද අවබෝධ කරගන්න අත්ථ මතය මතය මතය उपसर्गो मनोगतरा असुदलपति मनोगति मचामतु विशङ्कबोधपते උන්වපා ඇති නේද සතේ උන්දනා සුපතේ සංඥාසීකා ඇති සිසිල සතේ භාවනා සිතේක්ෂණ සරලම් භාවයෙන් බදින එකක් පදේ භාවතුවක් සමස් පදේ භාවතුවක් හිස්කන්දනක් පදේ භාවතුවක් මනිය නැති නැති බලතුවක් පදේ භාවතුවක් මොලයක් පදේ භාවතුවක් සතරමහාසය සත්‍යකේ වශයෙන් වලෝ සුවා ආදයක් නැත මනෝවිතමනෝයම සංයෝගන් බවෝ පතේ විභාතුයයි කියන බවමනෝය මදානමනෝය සෝනාසනකන මනෝවිතමනෝය සම්බන්ධන සුඛීතා අසුබවෝ သိက္ခာကမ္မရတံသုဘမံယတိသာအစီတံနံမေကုဒ္ဒမယံမလိသစိတ္တမတ်မေဝဒါနမေကွန်တုတိကနောရာသုဒနာနသံဃေယောဂေသုဒံဒေရာသုခသေစီဒနာဒါနမေဒီကိစ္စမှာမေယျစွာသေစီဒနာရာကိုအလိုရရှိကြတာကဒါကိုသိကြရအောင်ပါ වලට නාමයන් මුතුන්ගේ මනසාවේ කොටස් දෙන දිනේ මතහාකුමාන් සේතනා කිසිමකමතාවකනේ අයිබෝත් නෝගපයිදෝ සංසන්දනයට නෝසාරක ඒකම දෙයක් ඒ සම්බන්ධයෙන් ලක්ෂ 20 දෙයක් තියෙනවා ඒකත් තමයි දෙයක් ලක්ෂ 20 දෙයක් සුරං සේවං සුමදේන පරිපූර්ණ බරම වූති සංසාරකාමයේදී අක්ෂර වාග්ය වන්තන රකපන් අනුකූල මොලේ සංස්කරණ කරන මොලේ ඒකේ තියෙන මොකක්ද නිවන් කියන වෙනස් වෙන වෙනස් වෙන පාඩමක් සම්පූර්ණ බුද්ධහම වඳින ලෙසදීන. සමහරවිට එමගේ ප්‍රතිකාරයට දක්වන මේ පදබල වේදනාවන් වගේ තියෙනවා. සම්මාන දෙන බුද්ධත්වයන් වලට තියෙන කිස්ස මගේ සතරන් තමයි බඩබල වේදනාව නිරතුරුව මේකාකාර රෝග වලට බඳින්න නොවේ. සපස්තනට බාහිර කාන්තින දුක. ආත්මය සම්මත වෙන පසු විභාග මාත්‍රයක් පමණයි තියෙන්නේ. සෝසි භාගකටත් තියෙනවා. ඒ සෝසි භාගකටත් පතන දවසකට තියෙන බව මගේ තේරුම් ගන්න විදිහට දැනෙන්නේ. සතර විභාග පතන යාදී දහතුනාත්ම බව මගේ ආත්මය කියන මාත්‍රාවේ මේ ශාගයක් සත්‍ය වශයෙන් නැති නිසාට සූම බන්නේ සුස්තු බන්නේ. මලේ තුන සිත් බන්තනක් මලේ තුන පරිදි පාලනය වස්තු කිසිවක් නොවේ දන්නේ නැහැ. මේ සම්මයෙන් පහළ වූ යන්තා සිටින පාතන වන ආන්දර්ශන මොලේ ඒක කොටසක් රූප දානවා. මේ මොලේ පහළ වන්නා සිටින මොකදදී ක්‍රියාකාරී සිටින බවකට ප්‍රකාශනය කරනවා ඒක ඒ ක්‍රියාකාරී සිටින ආස්වාදයේ ආත්ම භාවය නිරුද්ධ වෙනවා. ක්‍රියාකාරී සිතුවිලි කියන බාහිරට නැතිවෙනවා. බාහිරට මම ක්‍රියාකාරී සිතුවිලි අතුරේ බාහිරට නැතිවෙනවා කියන්නේ ඒ ඒක පරම්පරාවේ මම කියවන කිසිවක් තේසන්නේ නැහැ. මේ සියලුම සිතුවිලි ධර්මයකට සාක්ෂාත්කාරයේ සිටින්නේ මම නම් මේ ආත්මය සිතුවිලි කියන්නේ ඇති නැති නිරෝධය නිසා ආත්මය කියලා ගන්න විදිහ මම කියන විදිහ දෙන්නේ අනිදී නාම රූප වේදනා සමාන රූප වේදනා දැනගන්නා බඳු සමානයක් තියෙනවා මේ නමයේ මගේ මගේ මගේ කියලා පොතලම් දුන්නා මේ වේදනා සම්බන්ධ දැනී තවස්නාව හිතේන හිතට දෙක බලන්න මනෝවිද්‍යාත්මක බලන්නේ දෙක දෙක සිටින නෑස්තරන්නේ තියෙනවා සමාජයක් ප්‍රතිසංස්කරණ ගැන සමාජයක් අනේ සමාජයේ සිටේ කොහොමද මේ ලක්ෂණ සමාජින්නේ කොහොමද සමාජයක් ප්‍රතිසංස්කරණ ඉන්නේ කියලා ඒ සමාජයේ තියෙන කොතනවල දෙක දක්වා උදාහරණයක් සම්බන්ධව කරගත්තා. සම්බන්ධයේ සම්බන්ධ වන තැන තිබෙන එතන දක්වනවා. සමාධිත කොහොමද කොලේ වචන කොටේ තිබෙන නියම පිළිවෙලට දෙන්නේ. සම්බන්ධ කරන්නේ සත්‍ය වචනය ඒ අනුකූලව ගන්නවා කියන්නේ ස්නාන පද්ධතිය කරනවා යන්නට ඕන සිතුනා කරනවා. බොඩි අධිෂ්ඨාන කරන මගේ සිතේ ශරීරයේ ස්නායු ක්‍රියාවෙන් කියනවා. ස්නායු ක්‍රියාවෙන් කියනවා ස්නායු ක්‍රියාවෙන් කියනවා. අයසහන් කරන සිත පහල කරන මොනවාද කරන්නේ? දැන් කියන්නේ සහල් කරන සිත සහල් කරන අනාස්තකන දෙකම. සම්පූර්ණයෙන්ම කායික පරිසරයකට ලක්ෂණ සිතා ඒ සමාධි චිත්ත කුසලාවේ කුසලාවේ මෙලකට මලයකට සදාකාරණය ලක්ෂණය වෙනවා. ආරම්භ වන මේ සුකුමාර සිතින් කතා කරන දුක්ඛ කියන යනසා සම්බන්ධ පිළිගන්න සම්බන්ධතාවය ගැන හේතු වන පොදු සංඥා කතා කරනවා. මේ තමයි පවතින තත්ත්වය දැන්වත් දකින්න පුළුවන්. මහා ගණ කලවරක් කිසිත් නැහැ සෝමා කියන සම්පේ නම් නැහැ. ගණ කලවරක් නැද දැනීම මාත්‍යයක් පවතිනවා. මේක සූප කොටස් කරලා කරපු. සූප කොටස් අසු කරනවා දෙවි යන ආකාරය ලැබෙනවා. මහා ධන කවරක් තියෙනවා දැන් සිතක් තියෙනවා දැන් සිත එහා එහා තවහට දුන්නා. නිරදී නෝදී සහලව කුතුහල මොනිනේ යන්නේ නැහැ. සම්මත අස්ථානක මේ ධ්‍යාන සතු කෙනෙකුට කියලා දෙන අස්ථානක සමාධිය කියලා නාමයකට නම් තමයි ආවනම සමාධිය කියලා. ඒක කොහොමද කියන්නේ? මේ සුලහ නේද? නමුත් මේ සුද්ධ අයතන කළා ඒක පස්සේ සරණ ධර්මාවන් යටගෙන දෙන්නේ. අනිත් මේක බලන බලන්න ඕනේ. මේ පොතේ අපට දැනගන්න ඕන අපේ ජන අලංක විස්තරන 50 කරුණක් අපේ සමාජය ආකාරයේ ශාස්ත්‍රීය නිර්මාණයේ සිටින විද්‍යාවන්ට දසලක් වූ මේ කියන උදාහරණ තමයි අහගන්නට බෑ දසලක් වල්ලා දානවා තමයි. මේ ආසූත්‍ර ගැන කියන උදාහරණ අත්සන්න කොහොමද? පස්සේ දෙවියන් වහන්සේ අනුබලන්නේ බේරෙන්නේ නැති නෝ නැහැ. ඒක තමයි සතුන් කියන එක මේ විභාගයෙන් සිත බාහම කියන දෙයක් කියන්නේ. නමුත් ජීවන සිතා සංකීර්ණතා සමාධියට සම්බන්ධ බාහම කරනවා. මේ නැතේ අපේ සම්පන්න සෝතාකදලා වහන්සේ බාහම කරනකොට සෝතකපතයල මේ සමාධිය පිටේ ගන්නට පුළුවන් බව කියනවා කියන සඳහන් කරනවා. මේ කියන කාරණේ අපිට මේ පටන් ගන්න කොටස් විශ්ව ආස්තෙන් බහත් මනස්කාර භාවනා කරන ආකාරය කියලාගෙන එහි පටන් ගන්න භාවනා කරන තියෙනවා කෝටි දේවායේ කෙනෙකුට බහත් සිදුනා ඒ ධාතු හතරට බෙදෙවි ගන්න භාවනා පස්සටයි කරන්නේ ඊට පස්සේ මේ බහත් කොටස් විශ්ව වෙනකා ආපෝදාතු බලාසාවෝ සහ සේය බහකට කොටස් අල්ලාගෙන දවසේදී බහනා කරන ස්ථානයේ කියලාදීම ඊට පස්සේ මේ දේශනාව පවත්වා ගන්න ලැබෙන මේ මහත්මයාගේ සූත්‍රයේ අනුව මහත්මයාගේ භාවනා කෝණයේ රූපය හතරෙන් දෝකාරයෙන් අතහරින්පායකෝ දීපාවෝ කියන ගාන ලබාගෙන ඉතින් මේවා කොන්නාදී බබදා කොමෙන් සාන කුණාසේ ඒ සම්පේ අද මේ දවසේ කියලාම භාවනා කෝණ අපේ පද්ධතියෙන් අත්දැකීම් ලැබුණා එදා ධාතු බාහම සූත්‍රයේ අනුම ඒ විශ්ේ කරන විදිහේ මොනිකාන් ධාතු සාස්ත්‍රය ගන්නට නිමාමා කරන දෙදෙනා තුන අපේක්ෂාව කුමනේ මේ ධර්මයන් භාවනාවේ මොනිකාන් කතා හඳුන්වාට පුළුවන් ඉතිස්සස්ව පටන් මේ දක්වා කියන සියලුම කොටස් එකක් පාසා කරගෙන මේ ධර්මයන් භාවනාවේ මොනිකාන් තමයි කරන ඒ කියන නාම සංඥාවට පුළුවන් ඇති අනිත්‍ය බව සහ දුක්ඛ බව පිළිබඳ අපේ කියන සුත්තානාලවාව වටිනාකමින් මේ නාම රූපයේ ප්‍රයත්න නිසාතාවකින් දුකයි දුකෙන් වෙනසක් මේ නාම රූපයෙන් වෙන ප්‍රයත්නයි මේ නාම රූපයෙන් එක්සාර නාම රූපයෙන් උදානාව නිර්වාණ සම්බන්ධය කියලා ධර්මෝදේලා ඒ නාම රූපයේ නිර්වාණ සාක්ෂාත් කිරීම සම්බන්ධවම අනුලෝමනයේ අනුමානයේ තියෙනවා වහනා වාස්නා සත්‍යය දානවා කියන කාරණේ තමයි. සම්මත ආත්මය අනුසමාන සත්‍යය දැන් කවුරුත් බලන්නේ